සුදුද්ද සංසුනීසුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඒ ධර්මය අපි භාවිතයට ගන්න ඕනේ පාවිච්චි කරන්න ඕනේ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 සම්මහානම් දූරියන් වලද දූරියන් රස තියෙන්නේ. දූරියන් වලද දූරියන් රස තියෙන්නේ. ඔව්. ඔව්ද? ඔව් නම් දිවක් නැතුව ඒ රස විඳින්න පුළුවන්ද? අයනක් කොහෙද තියෙන්නේ? අ දිවේ. දිවේ තියෙනවා නම් දැන් විඳින්න උගලන්න. දූරියන් නැතුව පුළුවන්ද? එතකොට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 සංවරය කියලා. හරි. මේ පුළුවන්ද? පුළුවන්ද? පුළුවන් වෙන්න බැරි ඇයි? පුළුවන් වෙන්න ඕනේ. නේද? හා. තව පුදුමයක් හිතේ. පුළුවන් කියලා අපි කිව්වත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මම මෙයාටෙන් අහනවා එක මොහොතක හිත අපිරිසිදු වීම මහා කෙලෙස් ගඟක ඉපදීමකට හේතු වෙන්න පුළුවන් දෙයිද? එක මොහොතක තරහය අමනාප ඇති වෙන අමනාපය භවයක් විනාශ වෙන්න පුළුවන් දෙයිද? නේද? එහෙනම් එක මොහොතක අමනාපයක් ඇතුව ජීවත් වීම. දැන් අපි ඔය රැයලි වෙනකම් වෙලාවට එක එකනත් එක අමනාප වෙලා ජීවත් වෙන මැරෙනොත් එයා නෙවෙයි මම. නේද? අමනාපය තියාගෙන ඉඳලා හරියනවද?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 ඇසිඩ් විහෙලනකොට අපිට මෙහෙම වෙලාවක් කරන්නේ ඊට වඩා ඉක්මනින් අර කයින් කරන්න කියනවා. කණෙන් ශබ්දයක් අසා මනාපයක් අමනාපයක් ඉපදුණු දේශනා කරන ඇසුරු සනක් ගන්නවට වඩා වැඩි වේගකින් මේක අයින් කරන්න කියලා. නාසයෙන් ගන්ධයක් ලබා මනාපයක් අමනාපයක් ඉපදුණා නම් ඒක අයින් කරන්න කියනවා. ඒක පටිච්චසමුප්පන්නයි, ඒක සංකතයි කියලා මෙනෙහි කරලා මේක හේතු නිසා හටගත්ත දෙයක් කියලා මෙනෙහි කරලා අයින් කරන්න කියනවා.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 ඒ වල මොකක්ද ප්‍රශ්නයකට නැත්තම් නිකන් එන්න බෑ කියලා හිතනවද නැද්ද? නේද? එතකොට ඒ වගේ උණක් ගැනලා තිබ්බොත් මොකක් හරි ලෙඩක් වෙන්න ඇති කියලා හිතනවද නැද්ද? ආන් එහෙම මොකද එහෙනම් මේ මේ නිකන් විසර ගෙඩියක් එන්න බෑ. නිකන් ගින්නක් එන්න බෑ. ඔය වගේ අපේ හිතෙන් කියනද ඒක? හිතෙන් කියන්නේ හැඟීමක් එනවා නේද? මෙන්න මේකින්ද තමයි මේ ගින්නපත් වෙන්නේ කියලා. හේතු ඇතුවයි ගින්නපත් වෙන්නේ නිකන් බෑ. විසර එන්නේ හේතු ඇතුවයි. උණ ගැනෙන්නේ හේතු ඇතුවයි. එන කියන්නේ රෝග ලක්ෂණයක් නෙමෙයි එහෙනම් මොකක් හේතුවක් තියෙන්න ඕනේ. අන්න එහෙම හේතුව ගැන මතක් වෙන ස්වභාවයක් අපේ හිතවල තියෙනවද නැද්ද මොකක්ද ඒවල ගැන? නේද? විතරකෙදී මෙහෙම කළා මම දැක්කා. විතරකෙදී දකින්නකොටම ඇසිපිය හෙලන වාරයකට වැඩි වේගකින් ඇසිපිය මෙහෙම හෙලනවටත් වැඩි වේගකින් මේක මොකක් හරි මේ ලේවල ප්‍රශ්නයකින්ද ඇති වෙන එකක් කියලා අදහස එනවද නැද්ද?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 ධර්මතා තමන්ගේ හිතෙන් උපදින විදිහට සකස් කරන්න ඕනේ. එතකොට ඇසිපිය හැලෙන මොහොතකට ඉස්සෙල්ලා තමන්ගේ තුල ඇතිවන මනාපය අමනාපය හේතු නිසා හටගන්න දෙයක් ඒක මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඕලාරිකය, ඒක සංකතය, ඒක පටිච්චසමුප්පන්නය කියලා තමන්ට මේ හැඟීමක් විදිහට එන්න ඕනේ. හැඟීමක් එන විදිහට එන විදිහට අපි අපේ හිත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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති